ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ වහන්සේ නැවත් නෝතමීට කලින් ඇවිත් කියනවාද? ගන්න ලැබෙනවා වරක් මේ බොහෝ වාරයක් ඇවිත් කියන බව. ඒතකොට ස්වාමීන් මම හිතනවා ඒ රහස්ති පින්වන් සෑම සිල්වත් උතුමන් වහන්සේ සවස් නුවරට වඩන අවස්ථාවල මගේ ආගන්තුක දාණය වළඳලා ඇති. කමික දානයත් වළඳලා ඇති. මගේ නිත්‍ය කල දානෙත් වළඳලා ඇති. ඒ මගේ ප්‍රස්ථානයක් ලබාගෙන ඇති. මගේ දෙස් දෑතින් කළ ඒ උපස්ථාන හේතුවෙන් ඒ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා නේද? ඒ උපස්ථානයේ සාර්ථක වුණා නේද කියලා මම හිතන හිතන වාරයක් ගානේ මගේ සිතට පුදුමාකාර ප්‍රීති සෝමනස්යක් ඇති වෙනවා. ප්‍රීති සෝමනස්ය නිසාම යගේ ගතයි සිතයි සංසිඳන සහල් වෙනවා බාරක් ගන්න වෙනවා. නිවෙනවා. ඒ වගේම මේ ගතත් සිතත් දෙකම සපවත් වෙනවා. ඒ සැපේ තුලින් මගේ සිතේ කුසල් අරමුණේ සමාධි වෙනවා. ඒ සමාධිය තුලින් ස්වාමීනි මගේ සිතේ බෝධිපාක්ෂ ධර්ම පට්ඨාන හතර වැඩෙනවා. සම්‍යක් ප්‍රදාන හතර වැඩෙනවා. ඉරිදීපාක් ධර්ම හතර වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා. බල ධර්ම පහ වැඩෙනවා. බුද්ධංග හත වැඩෙනවා. ආර්ගාංග හත වැඩෙනවා. ස්වාමීන් ඒ මට දීර්ඝ කාලයක් දීවමානුෂාදී සම්පත් සහ අමා මහ නිවන් සුව පිණිස පවතිනවා. ස්වාමීනි මෙන්න මේ අර්ථයේ පිණිසයි මම මේ කරුණු අටකින් <clears throat> හිංකම් කරන්න අවසර පතන්න කිව්වා. ඒ වෙලාවේ සරුවක් යන් වහන්සේ වූ නාවේ තවරක් සාදුකාර දීන අනුමත කළා. චිත්තාලංකාරස්සං චිත්ත පරික්ඛාරස්සං ධානන්දේති කියන අනුශාසනා කළා. බෞද්ධයන් විසින් දන් දෙන්නට ඕනකම තියෙන්නේ චිත්තාලංකාරයේ චිත්ත පරිස්කාරයේ පිණිසයි කියලා පහදා වදාළා. ඒකයි බුද්ධ ශාසනයේ ධම්පින්කම් වල පරමාර්ථය. කුමක්ද? චිත්තාලංකාරය චිත්ත පරිස්කාරය. චිත්තාලංකාරය කියලා හඳුන්වන්නේ සිතේ අලංකාරය නම් සියලුම අකුසල් සිතිවිලින් තොර වුණා වූ බෝධිපාක්ෂික ධර්මයන් සිතේ වැඩිම තමයි චිත්තාලංකාරය කියන්නේ. චිත්ත පරිස්කාරය කියන්නේ ඒ කුසාසිත වටේට කුසාසිත පිරවලාගෙන බෝධිපාක්ෂ ධර්මයන් පහළ වීමයි. ඒකයි චිත්ත අලංකාරයේ චිත්ත පරිස්කාරය. <clears throat> දැන් අපි මේ දානයක් දෙන වෙලාවේ අපේ සිතේ මේ ධර්මතා පහළ වෙනවා. මේ දාන ආදී කුසල් කරනකොට අපේ සිත චිත්තාලංකාර වෙනවා, චිත්ත පරිස්කාර වෙනවා. ඒ කොයි විදිහකින්ද මේ දානේ දීම සඳහා අපේ <clears throat> කටයුතු කිරීමේදී සතිපට්ඨාන හතර ඒ කුසාසිතේ වැඩෙනවා. දානේ දීම සඳහා අපි කයින් කරන වැඩ සිහියෙන් කරනවා. කාය අනුපස්සනාව. එවාගෙම අපේ සිතේ ගුණරුවන්ගේ ගුණ සිහිපත් කරමින් දානානිසංස සිහිපත් කරමින් සොම්නස්සාගතව පවතිනවා. ඒ සිහියෙන් යුක්ත වන බැවින් ඒ වේදනානුපස්සනාවයි. එවාගෙම අපේ සිතේ ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, වීරිය, සමාධිය, ඥානෙ මේවා මේ මොහොතේ සිහියෙන් යුක්තව පවතිනවා. ඒක ධම්මානුපස්සනාවයි. එවාගෙම මේ මොහොතේ අපේ කුසල් සිත පිරිසිදුයෙන් පවතිනවා සිහියෙන්. ඒක චිත්තානුපස්සනාව. දැන් මේ විදිහට දානමාන කටයුතු සූදානම් කරනකොට බෙදා හඳා වළඳවනකොට ඉන්පසුව සිහි කරනකොට මේ කියන සතිපට්ඨාන හතර සිටේ වෙනවා කුසල ජවන් සිතක් වාසා. ඒක සිටේ අලංකාරය සිටේ පරිස්කාරය. එවාගෙම මේ කුසලයේ කරන කාලය තුලදී නූපන්නා වූ උපන් නූපන්නා වූ අපසල් සිටිලි නූපදී යනවා. උපන්නා වූ අපසල් සිටිලි එතෙන් පැවතුණු අපසල් සිටිලි යටපත් වෙනවා. ලෝකන්නා වූ කුසල චිත්ත සම්භාරයක් පහළ වෙනවා. උපන්නා වූ කුසල චිත්ත සම්භාරය වැඩි දියුණු වෙනවා. ඒ සඳහා සිතේ පහළ උත්සාහය ඒ කුසල ක්‍රියා සඳහාගත් උත්සාහය නිසා ඒ සිද්ධිය වෙන්නේ ඒ සම්මා වායාමයේ හෙවත් සම්‍යක් ප්‍රදාන වීර්ය හතර. ඒ වගේම මේ කුසලයේ අපි මෙසේ කරන්නේ මොකද බලවත් ඡන්දයක් ඇති වෙලා තිබුණා. බලවත් වීරියක් පැවතුණා. බලවත් කුසල් සිතියක් පැවතුණා. ඒ සඳහා බලවත් ආબોධයක් සිතේ පැවතුණා. මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා හතරද මේ පින්කම් කිරීමේදී සිතේ පහළ වෙනවා. මේවා සිතේ අලංකාරයයි සිතේ පරිස්කාරයයි. එවැගේම තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් දාන ආදී ආනිසංස මෙනෙහි කරමින් තමන්ගේ සිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒකට කියන ශ්‍රද්ධා ඉන්ද්‍රිය. එවැගේම කුසීතකම යටපත් කරමින් <clears throat> සිත උනන්දු කරන වීරිය පහළ වුණා. ඒක විරිය ඉන්ද්‍රිය. කුසල් කිරීමේ සිහි එළඹී සිටියා. ඒක සති ඉන්ද්‍රිය. එවාගේම කුසල චිත්ත වීතියක් ගානේ එකඟත්වයේ පහළ වුණා. ඒක සමාධි ඉන්ද්‍රිය. ඒ සඳහා ආબોධයක් පහළ වුණා. ඒක පඤ්ඤා ඉන්ද්‍රිය. ඔය ඉන්ද්‍රිය ධර්ම පහම මේ කුසල් කිරීමේදී පහළ වෙනවා. මේක චිත්ත අලංකාරයේ චිත්ත පරිස්කාරයේ. එවාගේම මේ කුසල ක්‍රියාවේදී කොයි විදිහකින්වත් අශ්‍රද්ධාවකින් යට නොවන ශ්‍රද්ධාවක් පවතිනවා. ඒක ශ්‍රද්ධා බලය. කුසීතකමින් යට කළ නැහැකි වීරියක් පවතින පින්කම් කරනකොට ඒක විරිය බලය. අමතක වීමකින් යටපත් නොවන සිහියක් පවතිනවා. ඒක සති බලය. එවාගෙම ඒ මොහොතේදී හිතේ විසිරීමක් නොවන හැටියට හිතේ එකඟත්වයේ පවතිනවා. ඒක සමාධි බලය. අඥානකමකින් යටපත් කළ නොහැකි නුවණක් මේ වෙලාවේ පවතිනවා ඒක ප්‍රඥා බලය. මේ පංච බලය මේ කුසල් කිරීමේදී පහළ වෙනවා. එයත් චිත්තාලංකාරයක්, චිත්ත පරිස්කාරයක්. එසේ මේ කුසල ක්‍රියාවන්ගේ පරමාර්ථය සතර මඟ සතර ඵල නිවන ආબોධ කර ගැනීම. ඒ මේ බෝධි ඥානයන් සාක්ෂාත් කරගන්න කරන කුසලයක් බැවින් ඒ සඳහා යෙදුණු මේ සිහිය සම්මා සතිය හෙවත් සති සම්බොජ්ජංගේ නම් වෙනවා. ඒ සඳහා යෙදුණු මේ නුවණ ධම්මේචේ සම්බොජ්ජංගේ වෙනවා. ඒ නිවන සඳහා යෙදෙන උත්සාහය විරිය සම්බොජ්ජංගේ වෙනවා. ඒ සිතේ පවත්නා ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගේ වෙනවා. ඒ සිතේ පවත්නා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි දෙකම පස්සද්ධි සම්බොජ්ජංගේ නම් වෙනවා. ඒ කුසාසිතේ තියෙන එකඟත්වය සමාධි සම්බොජ්ජංගේ නම් වෙනවා. ඒ චිත්තජාතික ධර්මයන් සම සමව පැවැත්ීමේ తත්‍ර මධ්‍යස්ථතා කියන උපේක්ෂා ගුණය උපේක්ඛා සම්බොජ්ජංගේ නම් වෙනවා. එතකොට මේ කුසලක්‍රියා තුලින් ඔය බොජ්ජංග හතක් වැඩෙන බැවින් ඒක චිත්ත අලංකාරයක්, චිත්ත පරිස්කාරයක්. ඒකම මේ අවස්ථාවේදී මේ කුසල ක්‍රියාවන්ෙහිදී යම් පමණ ආબોධයක් පවතිනවා. එය දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දැන ගැනීමටත් සමුදය සත්‍යය ප්‍රහාණය කිරීමටත් නිරෝධ සත්‍යය සාක්ෂාත් කිරීමටත් මාර්ග සත්‍යය වැඩි දියුණු වීමටත් හේතු වෙන බැවින් ඒක සම්මා දිට්ඨිය නම් වෙනවා. ඒ සඳහා පවත්නා නිවන් සුව පැතීම එවාගේම අකුසල් සිතෙන් ඉවත් වීමේ නෙක්ඛම්මය එවාගේ මෛත්‍රී සාගත සිත කරුණා සාගත සිත ඒ සියල්ලම සම්මා සංකල්පනාව ඩං වෙනවා ඒ මොහොතේ මුසාවාදයෙන් තොර වූ කේලමින් තොර වූ ස්පර්ශ වචනෙන් තොර වූ හිස් වචනෙන් තොර වූ වචනයක්ම පවත්වන බැවින් ඒක සම්මා වාචාණං වෙනවා. ඒ මොහොතේ ප්‍රාණඝාතයෙන් තොර වූ අදත්තාදෙන් දාණයෙන් තොර වූ මිච්ඡාචාරයෙන් තොර වූ කුසල ක්‍රියාවක් සඳහාම කය හසුරවන බැවින් ඒ සම්මා කම්මන්තණං වෙනවා. ඒ මොහොතේ වාඩි වෙන්නේ පිරිසුදු සිතින්, නැගිටින්නේ පිරිසුදු සිතින්, වැඩ කරන්නේ පිරිසුදු සිතින්, හුස්ම ගන්නේ පිරිසුදු සිතින්, තමගේ සම්මා ආජීවයත් එතන පහළ වෙනවා. මුලින් සඳහන් කළා වගේම නූපං අකුසල් නූපදී යනවා. උපන්න අකුසල් ගෙවි ගෙවි යනවා. නූපන්න කුසල් උපදිනවා. උපන්න කුසල් වැඩෙනවා. ඒ සඳහා යෙදෙන්නා වූ උත්සාහය වීරිය සම්මා වායාම නම් වෙනවා. ඒ මොහොතේ අර කය සිහියෙන් පැවැත්වීම, සෝමනස් වේදනාව සිහියෙන් යුක්ත වීම, කුසාසිත සිහියෙන් යුක්ත වීම, කුසාසිත ඇතුලේ තියෙන චෛතසික ධර්මයන් සිහියෙන් යුක්ත වීම නිසා අර සම්මා සතිය කියන මේ උසස් මාර්ගාංගයත් එතන පවතිනවා. කාමච්ඡන්දයෙන් තොර වූ, ව්‍යාපාදයෙන් තොර වූ, තීන මිද්දෙන් තොර වූ, උද්ධච්චයෙන් කුක්කුච්චයෙන් තොර වූ, විචිකිච්ඡාවෙන් තොර වූ කුසල විතරක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල සුඛ, කුසල ඒකාග්‍රතාව කියන මේ අංගයන්ගෙන් යුක්ත වුණා වූ ඒකාග්‍රතා චෛසිකය තුන පවතිනවා ජවන් සිතක් ගානේ. ඒ සම්මා සමාධිය නම් වෙනවා. මෙසේ මේ කුසල ක්‍රියාවන් තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. ඒක චිත්ත අලංකාරයක්, චිත්ත පරිස්කාරයක්. මෙන්න මෙහිමයි සරුවඥන් වහන්සේ උගන්වුවේ සෑම කුසල ක්‍රියාවක් ගානේම මේ කියන බෝධිපාක්ෂික ධර්මයන් සිතේ රෝපණය වෙනවා, වැඩෙනවා. මේක තමයි චිත්ත අලංකාරයේ චිත්ත පරිස්කාරයේ යම් හේකින් <clears throat> මට මේ නිසා ධනය ලැබේවා කියලා හිතුවොත් එවැගේම ථානාන්තර ලැබේවා <clears throat> එම නැත්නම් මට ඉඩමක් ලැබේවා මාලිගාවක් ලැබේවා හොඳ යාන වාහනයක් ලැබේවා හොඳ දූ දරුවන් ලැබේවා මට දිව්‍ය ලෝකේ යන්න ලැබේවා ශක්තික සැප ලැබේවා සතර දිව රාජ සම්පන්න ලැබේවා බඹලෝ සම්පන්න ලැබේවා මේව හිතුවොත් එහෙම එතන බෝධිපාක්ෂ කියන ධර්ම නමින් පහළ වෙන්නේ නැහැ එතන සිතේ අලංකාරයක් නැහැ. සිතේ පරිස්කාරයක් නැහැ. එතන තියෙන්නේ භව සංසාරයේ දික් වෙන කුසල චිත්ත පරම්පරාවක්. ඒවාට කියනවා වත්ථගාමිනී කුසල් කියලා. ඒ අර බෞද්ධයන් වශයෙන් තෙරුවන් සරණ ගියතන් පටන් ගන්න සම කුසලයක්ම සිදු කරනු ලබන්නේ විමත්ථගාමිනී හේවත් නිවන් පිණිස කරන කුසලෙයි. එනිසා නිවන් සඳහා කරන කුසලයේ මෙන්න බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙන සිතට අලංකාරයේ ගෙන දෙන සිතේ පරිස්කාර බාට පැමිණෙන උතුම් කුසල සම්භාරයක් වෙනවා. ඒ තුලින් සිදුවෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදුසු වීමයි චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වීමයි. මෙන්න මේකයි බුද්ධ ශාසනය තුලක නිසා ස්වල් කුසල කුසලයේ පවා මහත් ඵලයීමට හේතුව. අබුද්ධෝත්පාද කාලවල කෝටි ගණන් ධනෙ වැය කොට දෙන දානටත් වඩා අන්‍ය ආගමිකයක් කෝටි ගණනක් ධනෙ වැය කොට දෙන දානකට වඩා සම්මාදිට්ඨිය පිහිටි බෞද්ධයෙකු වශයෙන් නිවන් සුවපතා කරන ඉතා ස්වල්ප ධන පරිත්‍යාගයක් එක දන්හන්දක් පූජා කිරීම එක පැන් වීදුරුවක් පූජා කිරීම පවා මහත්ඵලයි මහත් ආනිසංසයයි කියලා සඳහන් වන්නේ මෙන්න මේ තේරුම නිසායි සම්මාදිට්ඨියෙන් බෝධිපාක්ෂ ධර්මයෙන් වැඩෙන කුසල් සිදු වෙන බැවිනුයි නිසා දැන් මේ මොහොතේ අපි සතුටු වෙන්නට ඕනේ <clears throat> තමන්ගේ රාජකාරි පවා නිවාඩුගෙන ඒවා කල් දමලා ඊට වඩා උතුම්ම නිධානයක් මේ නිධාන් කරගන්නේ කියන මහත් කරුණාවෙන් ගෞරවයෙන් යුතුව මේ දාන වස්තු සම්පාදනය කරගෙන පැමිණියා පංචශීලයේ පිහිටා බුද්ධ පූජා පැවැත්වුවා සංඝ රත්න උදෙසා දන්පැන් පිළිගැන්වුවා වත් පිළිවෙත් පැවැත්වුවා වැඳුම් පිදුම් සිදු කළා මෛත්‍රී කයින් මෛත්‍රී වචනින් මෛත්‍රී සිතින් මේ උසස් කුසල සම්භාරයක් මුදුන් පමුණවා ගන්නේ දුනා බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන, පාරමී වැඩෙන, මඟඵල නිවනට හේතු වෙන මේ කුසල සම්භාර ධර්මය විශේෂයෙන් අද මේ <clears throat> අපි නිවන් සුව ගමන් කරන සම්බුද්ධ ශාසනය <clears throat> නොනැසී නොපිරිහි අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේ මේ බෞද්ධයන් ජීවත් වෙන මේ රටෙහි අනිකොත් බෞද්ධ රටවලත් නිර්මලව පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එසේම සම්බුද්ධ ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් නිවන් මාර්ගය ගැනීමට මේ කුසලය ආශිර්වාදයක් වේවා කියලා අපි මෛත්‍රී කරමු. එසේම සමානමින් අභාව ප්‍රාප්ත වූ යම්තාක් දීර්ඝ සංසාරයේ පටන් මව්පිය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රාදීන් ඇතොත් ඒ සෑම දිනකටද මේ පුණ්‍ය ලාභය ලැබේවා මෙපින් බලෙන් ඒ සෑම දින භවයක් පාසා සුගති සම්පත් විඳිමින් සතු උතුම් බෝධියකින් අග්‍රය අමා මහ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය සාදර සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙපින් අනුමෝදන්ව දිව්‍යමය ඓශ්වර්යයෙන් වැඩි දියුණු වෙත්වා සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංඝරෝණට මේ පින්වත් සැමට දේව ආරක්ෂාව සැලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එසේම හිතාහිතමදා සෑම සත්නටත් මේ කැම්බරා නුවර වාසීන්ටත් එවාගේම ඕස්ට්‍රේලියා මහාද්වීප වාසීන්ටත් ශ්‍රී ලංකාද්වීප වාසීන්ටත් දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවෝ එසේම තුන් සත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරෝණ තායු වර්ණ සැප බල ඥාන පිරිනමමින් පාරමී ශිර්ෂයෙන් සිදු කරගත් මේ කුසලානුභාවයෙන් බුද්ධාදී රත්නත්‍රානුභාවයෙන් දිව මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් මේ පින්කම සංවිධානය කරගත් මේ පින්වත් කරුණාරත්න මහත්මයලා ලලිත් මහත්මයලා මේ නෝනා මහත්මයලා දරුවන් එවාගේ මේ සහයෝග මහා කොමසාරිස්තුමා ඇතුළේ පවුලේ සෑම දෙනාටම එවාගේ අපි සමග පැමිණි සින්න පින්වත් චන්ද්‍රහරදාස මැතිතුමා ඇතුළු පවුලේ සෑම දෙනාටම අපි මේ රටට පමුණවා දුන්න අපේ පින්වත් මහින්දහරදාස මහත්මයා ඇතුළු පවුලේ සමටත් නිරතුරු අපගේ මේ කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය සැලසෙන එජ්ජි ආරරත්න මහත්මයා චන්ද්‍රහරරත්න මැතිණිය ආදී කොට ඇති පවුලේ සමටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් වින්සත් සතවර්ෂාධික කාල දීර්ඝාස ලැබේවා සබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අතිඋතුම් සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසර සතුරු ගිනිජල වාසයේ අවියා උදාද විපත්ති වලකීවා ගුණ නුවණ ධන දාන්නේ අසේසුරු සැප සම්පත් සියල්ල දියුණු තියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා සසර ගමනේදීද භවයක් පාසා පාරමී පුණ්‍යාත්මී ජීවිතම ලැබේවා සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවී සනසේ පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සෝ පිණිසම මේ උදාර කුසලයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදං ඕ ඥාතිනං හෝතු ඥාති මිසින්දිමු. තාවතාච ආකාසට්ඨාච තා පුඤ්ඤ කම්මේන ඉදං මේ පුඤ්ඤ කම්ම ආසවක්ඛය වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛය වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛය වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු සාදු තුන්සිත පහදවාගෙන සිදු කරගත් මේ උතුම් කුසලානුභාවයෙන් සෑම දිනකට නිරෝගී සැපයත් චිරජීවන දීර්ඝාසයත්ක් වේවා දෙලෝ සුභසිත සැලසේවා යතෝ බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුවම සාක්ෂාත් වේවා කියා සංඝ රත්නයේ මෛත්‍රී වාසින් සෙල ප්‍රාර්ථනා කරනවා සම්බීතියෝ විවඤ්ඤන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ भवतु सम्ब मङ्गलं रक्षन्तु सम्ब देवता सम्ब धम्मानुभावेन सदा स्वस्तिभान्तु ते भवतु सम्ब मङ्गलं रक्षन्तु सम्ब देवता सम्ब सङ्गानुभावेन सदा स्वस्तिभान्तु ते අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ